හේමාලි සන විරත්න මහත්මිය ඔබතුමීට අවශ්‍ය නම් මයික් එක ඔන් කරන්න පුළුවන් හේමාලි සන දැන් ඕනුනේ සන්නහංශ තෙරුවන් සරණයි සන්නහංශ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය මට ඒ කියන්නේ එහෙම තේරුමක් නැහැ නමුත් මට අර භෞතික වශයෙන් තේරුණ විදිය තමයි අනිත්‍ය අනිත්‍ය කියනකොට අර ඒ මොහොතෙන් මොහොත දැන් මේ රූප කලාප නම් දැන් තියෙන රූපේ නෙමේ මේ ඊළඟට තියෙන්නේ කියලා ඒක තේරෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන එක ඉස්සත් අපි තේරුම් ගන්න ඕන අනිත්‍ය කියලා කියන්නේ මේ තියෙන එක ඊළඟ මොහොතේ නැහැ කියන එක නෙමෙයි. මේ හටගත්තු දේ වහා බිඳියාමේ ගුණයක් එයත් එක්කම බැඳී පවතිනවා. නාම ධර්මයක් වුණත් රූප ධර්මයක් වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තාම එය බිඳෙන බව නැමැති අනිවාර්ය ධර්මයක් ඒත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා හැම නාම ධර්මයක්ම හැම රූප ධර්මයක්ම අනිවාර්යෙන් බිඳෙනවා. අන්නේ බවට තමයි අනිත්‍ය කියලා එහෙමයි සාමිවහන්ස. ඒකම සිතත් මේ තියෙන මේ මොහොතේ සිත නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. අර මේ සිත මේ සිත අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ මොහොතේ යලි හේතු ප්‍රත්‍යයෙන් අලුත් සිතක් හට ගන්නවා. එතකොට තමයි මේ සිත නෙමෙයි ඊළඟට තියෙන්නේ කියලා අපි කතා කරන්නේ. ඔව්. එහෙම. ඒ ඒක හින්දාම එතන යම්කිසි දුකක් තියෙනවා. ඒක තමයි දුක කියලත් හිතුවේ. අනිත් එක දුක කියලා කිව්වහමත් එතන අපි තව පැහැදිලි කරගන්න ඕන අපි දැනට තීරණය කරන්නේ අපට කයට දැනෙන පීඩාව සහ සිතට දැනෙන පීඩාව. ඇත්තටම දුක්ඛ කියන්නේ මට දැනෙන පීඩාව කතාවක් නෙමෙයි ඒ රූපයේ ඒ නාමයේ තියෙන දුක්ඛ ලක්ෂණය. දැන් අනිත්‍ය කිව්ව එක මට දැනෙනවද නැද්ද කතාව මත නෙමෙයිනේ. ඒ නාමයේහි ඒ රූපයේහි තියෙන හටගත්තාම බින්දෙන ලක්ෂණය. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. ඒ වගේ දුක්ඛ ලක්ෂණය කියන්නේ මට ඒක දැනෙන්නේ සනීපටද අමාරු විදිහටද කියන එක නෙමෙයි. ඒ රූපයේ තියෙන ලක්ෂණය මොකක්ද ඒ ලක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නව වහා බිඳනවා ඉපදීන් බිඳීන් දෙකෙන් පෙළෙන බව එහි තියෙන ලක්ෂණය අන්න ඒකටයි දුක්ඛ කියන්නේ ඒකටයි දුක්ඛ ලක්ෂණය එහෙමයි සයන්ස් වේදනාව වශයෙන් මට ඒක පීඩාවක් දැනෙනවද මට දුන්නසද ඒක මගේ වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් ඒක වේදනාවේ දුක්ඛ ලක්ෂණය. එතකොට අතන සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව. ඒක ඒ නාමයේම ඒ රූපයේම තියෙන එක්තරා ගතියක්. එහෙමයි සාමිනහන්ස. ඒ නිසාම එතන අනිත්‍ය බව නිසාම තමයි මට හිතෙන්නේ අනාත්මයයි කියන එක. ඒ කියන්නේ ආත්මයක් විදියට ගන්න බැහැනේ. ඒ මොහොතේම ඒ වෙලාවෙම බිඳෙනවා. ඒ නිසා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්ම තුන දක්වන්නේ යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තං අනත්තං. ඒතර මේ කරුණු තුන එකකට එකක් බඳින. ඇත්තට මේ කරුණු තුනම ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය නැමැති ප්‍රධාන සාධකයේ මත. අනිත්‍ය නැමැති ප්‍රධාන සාධකය නිසා අනිත්‍ය කියලා කියන්නේ කිසිවක්ම ඉතිරි නොවි බිඳී යනවා. ඒ කිසිවක්ම ඉතිරි නොවි බිඳී යන නිසා හටගත් නාම රූප ධර්මයන් ඉපදීන් බිඳීන් දෙකෙන් පෙළෙනවා. ඒතර යමක් ඉපදිලා බිඳිලා යනවා නම් කිසිවක්ම නැතුව එතන ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. ඒතර මේ මේ දුක්ඛ අනාත්ත කියන ධර්ම දෙකම ඒකාබද්ධව පවතින්නේ අනිත්‍ය ධර්මය මත අනිත්‍ය ධර්මය වෙනස් කරපු ගමන් ඒක විකෘති කරපු ගමන් ඒකට වැරදි අර්ථකථනයක් දීපු ගමන් ඉතුරු ඔක්කොම අවුල් වෙනවා ඒ නිසා තමයි වර්තමානයේ ඇතැම් ස්වාමින් වහන්සේලා අනිත්‍ය නෙමෙයි ඒක අනිච්ච අනිච්ච කියන්නේ නයිච්ච කැමති විදිහට සිදු නොවන මං කැමති විදිහට නොවන නිසා ඒ කතන්දර ප්‍රලාප කියලා කියන්නේ ඇයිද එහෙම අනිත්‍ය විස්තර කරන්න ගියොත් අර සියල්ල අපි හිතන විදිහට තමයි තීරණය. එහෙම නෙමෙයි අනිත්‍ය කියන්නේ එහි පවතින ලක්ෂණ. ඒක මට මම කැමති විදිහට වෙනවද නැද්ද කියන කතාව නෙමෙයි. ඒක මට කොහොමද අදාළ වෙන්නේ කියන කතාව නෙමෙයි. ඒ රූපය හටගත්තා නම් ඒක බිඳෙනවා. ඒවා ඒවා ඒ ඒ ධර්මයන්හි පවතින ලක්ෂණ. ඒතර ලක්ෂණ කිව්වෙන් පස්සේ ඒක එහි තියෙන එකක්. මට දැනෙන විදිහ නෙමෙයි. අන්නේ කාරණේ අපි පරිස්සමින් තේරුම් ගත්තාම තමයි හොඳට මේවා ලියා ගන්න පුළුවන්. එහෙමයි සාවින්හන්ස සාදු. බොහොම ස්තුතියි සාවින්හන්ස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.